උමත්ම පින් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. අද දේශනාවේ සඳහන් වුණු ආහාර ඍතු අනුව වෙනස් වීම කර්මයයි කියලා හිතන්න පුළුවන් නේද? එහෙම එහෙම හිතන්න බෑ. ඉතින් එතකොට එතකොට කොහොමද දැන් රූප උපදුනේ නම් හේතු හතරක් ඕනේ නෑනේ. කර්මය විතරයි හේතුව කියලා දාන්න පුළුවන්. කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියලා හතරක් දක්වලා තියෙන්නේ හතරෙන්ම රූප උපදින නිසා. ඒතර මේ ඔක්කොම කර්මය නිසායි හටගන්නේ කියලා යෙදුවොත් එහෙනම් ඉතින් චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියලා කොටසක් වොන්නේ නැහැ. කර්මජ රූප විතරයි තියෙන්නේ කියන්නේ. දැන් ඔය ඔය කතාව අහන්නේ අර ඍතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, කර්ම නියාම, ධර්ම නියාම කියන මේ ස්වභාවයන් මත ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි පිළිගන්න සූදානම් නැහැ. ඒ කර්මය විතරයි කර්මයටම ඔක්කොම හේතු කරන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම හේතු කළොත් ඒක නිවැරදි ධර්ම නෙමෙයි. එතකොට එතන මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා. පංච නියාමයකින් ක්‍රියාත්මක වෙන ලෝකයේ එකම නියාම ධර්මයකිනුයි ක්‍රියාත්මක වෙන්න කියන තැනට આવොත් ඒක නිවැරදි දර්ශනයක් නිවැරදි දැක්මක් නෙමෙයි. එතන වැරදි දෘෂ්ටියක් ඇති එහෙම කියන්න බෑ කොහොම. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට ඒකෙදි මෙහෙම කියන්න පුළුවන්ද? සත්‍යෝ නෑ කියලා හිතන්න පුළුවන්. ඇත්තම සත්‍යෝ ඇති ඉන්නවද දන්නේ නැහැ. හඳේ වගේ කොහේ හරි තැනක මේ එහෙම ග්‍රහ ලෝකවලත් විවිධ දේවල් ඇති වෙනවා. ඒවා කර්මජ නොවෙන්න පුළුවන් ඒවා අනිත් න්‍යාම ධර්මයන්ගෙන් සිදු වෙනවා වෙන්න පුළුවන් අපිට එහෙමත් හිතන්න පුළුවන් ආය කියන්නේ ස්වාමිනාස මේ සත්වය නැහැ කියලා හිතන්න පුළුවන් ග්‍රහ ලෝකයක් අපි ගත්තොත් අපි හිතමු හඳේ සත්තු නැහැ කියලා. ඇත්තටම දන්නේ නැහැ ඇති සමහර විට. එහෙම එහෙම තැනකදී අර මේ ඒකේ දවස් ගාණක් යනවා එක දවසක් වෙන්න හඳේ. එතකොට එක එක පැතිවල රත් වෙන ගල් වලින් විවිධාකාර දේවල් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒවත් මේ ස්වභාවිකව සිදුවෙන දේවල්. එතකොට මේ න්‍යාම ධර්ම වලට කර්මය නැති වුණාට අනිත් හැමදේම ලෝකෙ සිද්ධ වෙන්න ඕනේනේ. ඒක නිසා ඒක අදාළ වෙන්නේ. ඔව් ඉතින් ඒ කියන්නේ දැන් කර්මය බලපාන්නේ මේ විඥානයේ සහිත සත්වයකුනේ අනිත් හැම දෙයක්ම වෙන්නේ අපේ කර්මය මත නෙමෙයි රහඳ පායන්නේ අපේ කර්මය මත නෙමෙයි ඒක අපිට බලපෑම් ඇති කරන්න අපේ යම් කර්ම ශක්තියක් හේතු වෙනවා. දැන් ওই ප්‍රශ්නේ එන්නේ දැන් අපි හිතමු දැන් අපේ මනසේ තර්කයක් ඇති ඇති වෙනවා අර මේ හරි දැන් ආහාර නැති වෙලා මැරුණා වුණත් එයා අකාලේනේ මැරුණේ හදිසි අනතුරක් වෙලා මැරුණොත් එයා අකාලෙනේ මැරුණේ අකාලේ මැරෙන්නේ කර්මය නිසානේ කියලා අපි අන්තිමට අර කර්මයටම ගිහිල්ලා හේතු කරනවා. කර්මය එතනට බලපාලා තියෙනවා අකල් මරණයට. හැබැයි ඒ කර්මය අනිවාර්යෙන් එතනදි මතුවිය යුත්තක් නෙමේ. ඒක මතු වෙන්නේ අර දුර්වල සාධකත් එක්ක. කර්මය නිසාම මැරෙනවා නම් සාධක ඔක්කොම සම්පාදනය කළත් මැරෙනවා. හොඳට කෑම කෑවත් හොඳට ඉරියව් පැවැත්තුවත් සීතෝෂ්ණ සම වුණත් කර්මය නිසා නම් මැරෙන්නේ අර ඔක්කොම සමතුලිත වුණත් එයා අකාලේ මැරෙනවා. හැබැයි කර්ම සමහර කර්ම තියෙනවා ඊටාම දුර්වලයි. ඒ කර්ම අනිවාර්යෙන්ම තුයේ යුතු නෑ. එතකොට එතනදී එයාට අකාලේ මැරෙන්න ප්‍රධාන සාධකය වෙන්නේ කර්මය නෙමේ අර නිවැරදිව ආහාර නොගැනීම මත්පැන් බීම කය වැරදි විදිහට පරිහරණය කිරීම ඒවා නිසයි අකාලේ මැරෙන්නේ. එතකොට අකාලේ මැරෙනකොට එයාට ඒ එතන යම් කිසි පීඩාවක් විඳින්න යම් යම් කර්ම බලපාන්න පුළුවන්. ඒවා ජීවිතය අහෝසි කරන්න අනිවාර්ය කර්ම නෙමේ. නමුත් ඒක ජීවිතය අහෝසි වෙන තැනට පසුබිම හැදෙනවා අර සාධකත් එක්ක. ඒ නිසා කර්මය මූලික වෙලා කරනවා නම් අනිත් සාධක ඔක්කොම යට කරගෙන කර්මය ක්‍රියාත්මක ඒ ඒ සාධක ආවොත් විතරක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ එතන බලවත් වෙලා තියෙන කර්ම සාධකය නෙමෙයි.